ඉතින් පින්නතුල දන්නවා අපේ ලෝකය කියලා කියන්නේ ඇත්තටම මේ ඇස, කන, නාසය, දිව ඊළඟට මේ කය, මේ සිත කියන මෙන්න මේ ආයතන 6. දැන් මේ පින්නතුල්ලාගෙන් ඇහුවොත් කවුරු හරි ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ කියලා සමහර වෙලාවට අපි කියයි අපි කනවා ඊළඟට බොනවා අඳිනවා පළඳිනවා සාමාන්‍යයෙන් එහෙම කියන්නේ. ඉතින් ඒකත් එක්තරා දෙයක් තමයි. නමුත් අපි ජීවත් වෙනවා කියලා කරන්න පින්නතුනේ ඇහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයට පහස විඳිනවා හිතට අරමුණු ගන්නවා ඌට වඩා කිසිම දෙයක් අපි කවුරුත් කරන්නේ ඕක තමයි අපේ ලෝකය දැන් අපි හිතමු ලෝකයේ ලොකුම ශල්ලිකාරයාට ලොකුම බලවතාට ඊළඟට ලොකුම උගතාට ආයතන 20ක් 30ක් නැහැනේ ඒ අයට තියෙන්නේ මේ හැම තමයි. එහෙනම් මේක තමයි අපේ ලෝකය කියලා කියන්නේ. මේ ටික හොඳට අල්ලගත්තොත් පින්නතුනේ ඇත්තටම අපට මේ නිවන් ගමන ය아가න්නට බොහෝම පහසුයි. දැන් බලන්න අපි මුලින්ම කල්පනා කරලා බලමු සාමාන්‍ය මිනිස්යන්ගේ විශේෂිත උදයක් තමයි මේ සැප විඳීම දුක් විඳීම කියන මේ காரணා දෙක. ඒතර ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නම් දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේ පිහිටලා තියෙන දුකේ. ඒක දැන් පළවෙනි දේශනාවෙම පැහැදිලි වෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. බුදුරජාණන් වහන්සේ වදාළේ සංක්ෂේපෙන් කිව්වොත් මේ පංච පාදානස්කන්ධ පරිහරණයම දුකක්. හැබැයි සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තියෙනවා. දැන් මේකේ සැපයක් නැත්නම් සත්‍යෝ මේ පැත්තට ඇදිලා යන්නේ නැහැ නේද? ඒක යම් කිසි සැපයක් තියෙනවා. හැබැයි පුංචි සැපයක් තියෙනවා ආස්වාදයේ බොහෝම පොඩ්ඩයි. අපි හිතමු අබෑටයක් වගේ. හැබැයි ආදීනව පැත්ත ගත්තාම කෙලවරක් නැහැ. මහා මෙර පර්වතයක් තරම් විශාලයි ආදීනව. ඉතින් අර සියලු ආදීනව අමතක කරලා අසුතවත් පුතඥය අර පුංචි ආස්වාදයට ඇදිලා යනවා. එහෙමනම් දැන් අපි සැපයි දුකයි කියලා දෙකක් තියෙනවා. සම්මුති වශයෙන්. ඒතර මොකද්ද සැපයි කියලා කියන්නේ? ශපයි කියලා කියන්නේ මේ ඇහැට අපි කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැපයි. අපි කැමතිම ආස කරනම රූපයක් දකින්න ලැබෙනවා නම් ඒක සැපයක් නේද? ඊළඟට පින්නතුනේ මේ කනට Taman කැමතිම ශබ්දයක් ඇහෙනවා නම් අපි හිතමු අපි කැමති සින්දුවක් යනවා කියලා. ඒක සැපයක්. ඒකට ඒවට කැමති කෙනාට ඒක සැපයක්. නැත්නම් අපිට ආදරෙන් කවුරු හරි කතා කරනවා. ඔයා හොඳයි කියනවා. ඔයාගේ වැඩ හොඳයි කියනවා. ඔයාගේ කෑම හොඳයි කියනවා. ඉතින් ඔක සැපයක්. ඊළඟට නාසයට Taman කැමති මාග්‍රහණ සුවඳ විඳින්න ලැබෙනවනම් ඒක සැපයක්. දිවට Taman කැමතිම රස ලැබෙනවනම් ඒක සැපයක්. කයට තමන් කැමතිම පහස ලැබෙනවා නම් ඒක සැපයක්. ඒ වගේම හිතටත් ඉතින් තමන් කැමති කැමති අරමුණු ලැබෙනවා නම් ඒක සැපයක්. එතකොට සැපේ කියලා කියන්නේ ওই ටික. මේ ආයතන හයට අපි කැමතිම ටික ලැබෙනවා නම් අන්න සැප. දුක කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පැත්ත. ඒ කියන්නේ මේ ඇහැට තමන් අකමැතිම රූප ලැබෙනවා නම්, ශබ්ද අහන්න ලැබෙනවා නම්, ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම්, රස විඳින්න ලැබෙනවා නම්, අකමැතිම පහස විඳින්න ලැබෙනවා නම්, ඕක තමයි පින්නතුනි දුක කියලා කියන්නේ. එහෙම නැතුව මේ ලෝකයේ තියෙන මහා භෞතික දේවල් දුකයි සැපයි කියලා බෙදන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි හිතමුකෝ දැන් මහා මන්දිරයක කෙනෙක් ඉන්නවා. විශාල මන්දිරයක් ඒ වගේම යාට දැසි දැස්සෝ ඉන්නවා. මිල මුදල් තියෙනවා, යාන වාහන තියෙනවා. ඉතින් වටෙන් බලන කෙනෙකුට තේරෙන්නේ අනේ අරයානම් ගොඩාක් සැප විඳිනවා කියලා. හැබැයි මේ મંદિરේ ඉන්න කෙනාට තමන් අකමැතිම රූප ලැබෙනවා නම් අකමැතිම ශබ්ද ලැබෙනවා නම් අකමැතිම ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් අකමැතිම රස විඳින්න ලැබෙනවා නම් අකමැති පහත ලැබෙනවා නම් එයා ඉන්නේ ගිනි ගොඩක. අපිට පේන්නේ එයා ලොකු සැපක් විඳිනවා කියලා. හැබැයි එයා ඉන්නේ ගිනි ගොඩක. අපි හිතමු දැන් පුංචි පැල්පතක්. ඉලුක් සෙවිලි කරපු, මැටි ගහපු පුංචි පැල්පතක් තියෙනවා. එයාට කිසිම ධනයක් නැහැ. එයා අනුභව කරන ආහාර පාන පවා බොහෝම රළු ඒවා. හැබැයි මේ පැල්පතේ ඉන්න කෙනාට තමන් කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ටික තියෙනවා නම් ඇත්තටම එයා අපිට බාහිරින් පේන දුකක් කියලා නමුත් එයා සැපක් විඳිනවා. එහෙනම් දැන් අපිට හොඳටම තේරෙනවා මේ සැපයි දුකයි කියලා කියන 아무තු දෙයක් නෙවෙයි. මේ ආයතනයන්ට අපි කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ලැබෙනවා නම් සැපයි. අපි අකමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ලැබෙනවා නම් දුකයි. එතකොට දැන් පින්නතුලට තේරෙනවා සැපයි දුකයි කියලා කියන්නේ මොකද්ද කියලා. ඊළඟට අපි මේක තේරුම් ගන්නට ඕන තවත් දෙයක් තමයි මෙතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයේ පිළිබඳව කියුණා. අපි මේ දේවලු ටික ටික විශ්ලේෂණ ඉස්සරහාට යනකොට මේ දේශනා බොහෝම රසවත්. එතකොට පින්නතුනේ මේ පංචකාමයේ කියන එකත් අපි හොඳට තේරුම් ගන්න ඕන. මේ පංචකාමයේ කියලා දැන් අපි සාමාන්‍යයෙන් ගිහි පින්නතුල්ලා හඳුන්වන්නේ පස්කම් සැප විඳින අය කියලා. එහෙනම් මේ පස්කම් සැපේ කියන්නේ මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහට. ඉතින් මේ පංචකාමයේ ස්වභාවයත් අපි තේරුම් ගත්තොත් පංචකාමී ස්වභාවය තමයි මේක ලබා ගන්නකන් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ මේකේ කිසි වැඩක් නැහැ. අපි ඕනම දෙයක් බලන්න. සාමාන්‍යයෙන් ගෙයක් හැදුවත් ගේ හදනකන් හොඳයි. ගේ හදලා ගෙට ගෙවිදලා මාසයක් දෙකක් යනකොට ඒක ඉවරයි. ඇඳුමක් ගන්න බලන්න. ඇඳුමක් කඩේට ගිහිල්ලා අපි තෝරලා බොහෝ මාසාවෙන් ගන්නවා. දෙපාරක් තුන් පාරක් ඉතින් ඇඳලා හේදුවාට පස්සේ ඒක ඉවරයි. ඊළඟට ඕනම දෙයක් එහෙමයි. මේ පංචකාමේ හැටි අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන ගියොත් අපට ඉතාම පහසුයි මේ ගමන යන්න. එතකොට දැන් පින්නතුලට තේරෙනවා මේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරයේ මනස. ඊළඟට මේවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මෙන්න මේ ටිකත් බාහිර ආයතන පිළිබඳවත් දැන් සාමාන්‍ය අවබෝධයක් අපිට තියෙනවා. ඊළඟට පින්නතුනේ අපි විශේෂයෙන්ම දැනගන්න ඕන දැන් ආධ්‍යාත්මික ආයතන හය තිබ්බට බාහිර ආයතන හය තිබ්බට අපට රූප දකින්නත් බෑ ශබ්ද හන්නත් බෑ ආග්‍රහණය කරන්නත් බෑ රස විඳින්නත් බෑ පහස විඳින්නත් බෑ ඒ වගේම අරමුණු ගන්නත් බෑ මේ සඳහා විඥානය කෙනෙක් අවශ්‍යයි ඒවට අපි තමයි අපි කියන්නේ දැන් ඇහැයි රූපයයි සිතයි. ඒකතු කරන විඥාණයට අපි කියනවා චක්කු විඥාණය කියලා. ඊළඟට කනයි ශබ්දයයි එකතු කරන හිතට කියනවා සෝත විඥාන කියලා. ඊළඟට නහයයි ගඳ සුවඳයි එකතු කරන ඒ සිතට කියනවා ගාහන විඥාන කියලා. ඊළඟට පින්නතුනි දිවයි රසයයි එකතු කරන සිතට කියනවා අපි ජීවහා විඥාන කියලා. ඊළඟට කයයි පහසයි එකතු කරන හිතට කියනවා කාය විඥානය කියලා. ඊළඟට සිතයි අරමුණු එකතු කරන හිතට කියනවා මනෝ විඥාන. මේක තමයි පාලම. මේ විඥානේ නැත්තම් අපට මේවා විඳින්න පුළුවන් කමක් නැහැ, සිත් පහළ වෙන්නේ නැහැ. එතකොට මෙතනදී තව විශේෂ දෙයක් අපි දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයට හේතුඵල න්‍යාය කියලා කියන්නේ. දැන් බලන්න අපි අපේ ඇහෙන් ලස්සන රූපයක් දකිනවා. අපි හිතමු අපි කැමතිම රූපයක් දැක්කා කියලා. ඒ කැමතිම රූපයක් දකින්න ඉබේද? ඒකට හේතුවක් තියෙනවා. දැන් අපිට සැප විඳින්න බෑනේ පින්නතුනේ ඉබේ නේද? අපිට ඊට ඊට අනුරූපව අපි කුසල් කරලා තියෙන්න ඕන. අපි කැමති රූප දකින්න, කැමති ශබ්ද අහන්න, කැමති ආග්‍රහණ විඳින්න, කැමති රස විඳින්න, කැමති පහස විඳින්න. ඒ සඳහා අපි කුසල් කරලා තියෙනවා. ඊළඟට අකමැති දේවල් අපිට ලැබෙන්නේ ඊට අනුරූපව අපි කරලා තියෙන අකුසල් නිසා. එතකොට දැන් අපි ඇහැට ලස්සන රූපයක් දකිනවා. ඒ ලස්සන රූපයක් දකින්නේ සංසාරය කරපු කුසල කුසල කර්මයක විපාකයක් හැටියට. හොඳයි දැන් අපි සංසාරයේ කුසලයක් කරලා වර්තමාන ජීවිතේ අපි ලස්සන රූපයක් දකිනවා. ඒ ලස්සන රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? මොකක්ද ඇති වෙන්නේ? අකුසලයක්. එතකොට බලන්න දැන් මේ සසර කියන එක කොච්චර කුරිදුද? ඒ කියන්නේ අපි දැන් සංසාරයේ කුසල් කරලා වර්තමාන ජීවිතයේ ලස්සන රූපයක් දැක්කහම අපිට ඇතිවෙන ලෝභය. ඔය විදිහම තමයි කනෙන් නාසයෙන් දිවෙන් අනිත් අනිත් ආයතනයන්ගේ අපි ඔය විදිහට කැමැති කැමැති දේවල් දකිනකොට මේ ජීවිතේ වර්තමාන ජීවිතේ ඒකාන්තයෙන් අපිට ඇති වෙන්නේ අකුසලයක්. අපි හිතමු දැන් ඒ විදිහටම අපි එහෙන් අකමැති රූපයක් දකින්න එතකොට සංසාරය කරපු අකුසල කර්මයක විපාකයක් හැටියට. දැන් අපි ඒ විදිහේ අකුසල කර්මයක විපාකයක් හැටියට අපි අකමැති දෙයක් දකිනකොට අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් ඇයි ඉතින් දේශේනේ ඇති වෙන්නේ? තරහා. එතකොට බලන්න මේ සසර කියලා කියන්නේ අන්න ඒ වගේ එකට. අපි සංසාරේ කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් අකුසලයක්. ඒක ලෝභයනේ. සංසාරේ අකුසල් කරලා අපි අකමැති රූපයක් දැක්කත් ඒත් අකුසලයක්. දේශේනේ. ඊළඟට පින්නතුනේ දැන් මධ්‍යස්ථ දේවල් අපි දකිනවනේ. සැපයි දුකයි මිශ්‍ර දේවල් නැත්නම් ওই දෙකම නැති දේවල් අපි දකිනවා. ඒ දැක්කත් පින්නතුනේ හොඳ මානසිකාරයක් නැත්තම් ඒ කාන්තෙන් ඒකත් අකුසල පැත්තට යන්නේ. අභිධර්ම අට කතාවේ පංචක් ප්‍රකරණ අට කතාවේක පැහැදිලිවම සඳහන් වෙනවා. එහෙනම් පුතඥන මනස කියලා කියන්නේ වැඩියෙන්ම කොයි පැත්තටද බර? අකුසල පැත්තට බරයි. දැන් බලන්න අපේ ජීවිත ගත්තහම පින්නතුනේ සාමාන්‍යයෙන් උදේ ඉඳලා හවස් වෙනකම්ම හොඳට කල්පනාවෙන් හවස සිහි කළොත් අනේ මට අද දවසේ කුසල් සිද්ද පහළ වුණේ අකුසල් සිද්ද කියලා කල්පනා කළ බැලුවොත් වැඩියෙන්ම අකුසල් සිද්ද. ඒක තමයි ස්වභාවය. හැබැයි අපි ධර්මයේ දන්නවා නම් හොඳ මානසිකාරයක් තියෙනවා නම්. කියන්නේ යෝනිසෝ මානසිකාරයේ තියෙනවා නම් ඕනම අරමුණක් අපට කුසල් බවට හරවන්න බැරිද? පුළුවන්. ඉතින් ඒක පින්නතුනේ ඒ සඳහා එක පාරම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ක්‍රමානුකූලව ටික ටික අපි පුරුදු කරන්න ඕන. ඇත්තට මේ මානසිකාරය කියන එක තීරණාත්මකම සාධකයක් මේ සඳහා. දැන් අපි හිතමු අපිට ආශාව ඇති වෙන අරමුණක් තියෙනවා බාහිර අරමුණක් තියෙනවා ඊළඟට දැන් අපේ ඇහැ අපි ළඟ තියෙනවා හැබැයි පින්නතුනේ ඒ බාහිර අරමුණ තිබ්බා කියලා අපේ රාගයක් ඇති වෙනවද බාහිරින් අරමුණ තියෙනවා දැන් අපේ ඇහැ තියෙනවා හැබැයි ඒ දෙක තිබුණා කියලා අපට රාගයක් හෝ දේශයක් හෝ ඇති වෙන්න හේතුවක් නැහැ. ඇති වෙන්නේ මානසිකාර කිරීම තුළින්. ෂා ඒක ලස්සනයි හොඳයි ප්‍රියමනාපයි ඒ විදිහට හිතනකොට අන්න මානසිකාර කරනකොට තමයි අපට ඒ කෙලෙස් ඇති වෙන්නේ. එහෙමනම් දැන් අපි මේ ආයතනයන් පිළිබඳව දැනගන්නේ මෙතනින් ගැලවෙන්න. එහෙම නැතුව මේ ආයතනයන් නැති කරන්න නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේවා පරිඤ්ඤය ධර්ම. අවබෝධ කරගන්න ඕන ධර්ම. එතකොට දැන් පින්නතරට තේරෙනවා ආධ්‍යාත්මික ආයතන 6 දැන් තේරෙනවා ඊළඟට බාහිර ආයතන 6ක් තේරෙනවා එතකොට මේ මේ මේවා එකතු කරන විඥාන හයක් දැන් අපි නාමිකව මේ වෙලාවේ අපි ශ්‍රවණය කළා. එතකොට බලන්න දැන් අපිට මේ සසරේ ස්වභාවය හැටියට අපට හොඳටම තේරෙනවා මොන අරමුණක් දැක්කත් අසුතවත් පුතඥයාට ධර්මයේ නැත්තම් යෝනිසෝ මනසිකාර්ය පුරුදු කරලා නැත්තම් අනිවාර්යෙන්ම අපි අකුසල පැත්තට ඇදිලා යනවා. ඒක තමයි සංසාරේ ස්වභාවය. දැන් පහළට ගලන ගඟක් පින්නතුනේ දැන් වේගෙන් ගලාගෙන යනවා. වේගෙන් ගලාගෙන යන ගඟක පහළට යන්න 아무තු උත්සාහයක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් වාඩි වෙච්ච ගමන් එහෙම පහළටම යයි. අන්න ඒ වගේ තමයි මේ සසර ගමන. හැබැයි මේ සසර ගමනෙන් නිවන් ගමන යනවා කියන එක අර ගඟේම උඩුගම් බලා පිනිනවා වගේ වැඩක්. අපි හිතමු දැන් උඩුගම් බලා පිහිනන කෙනෙක් කොන දැන් පිහිනනවා හොඳටම මහන්සි වෙයි උනන්දුවෙන් පිහිනනවා. අනේ තව විනාඩි 5ක් විවේක ගන්නවා හරි අමාරුයි කියලා එයා නැවතුණොත් ආපහු පහළට යනවා. දැන් අද අපේ ලාංකීය බෞද්ධයන්ට ගොඩාක් වෙලා තියෙන ඕක. ඒ කියන්නේ මේ ධර්මයේ තුල ප්‍රතිඵල නැහැ කියලා කියන්නේ ඔන්න කියනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපාන සතියවලුව කාලයක් දැන් අනිත්‍ය සංඥාවත් පුරුදු කළා. ඉතින් දැන් දිගටම කරන්න බෑනේ. ඉතින් අපි ගිහිවනේ. ඉතින් පින්නතුනේ ඕක නවත්තපු ගම මොකද වෙන්නේ? ආපහු පහලට යනවා. එහෙමනම් ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. දැන් අනිත්‍ය සංඥාව වඩනවා නම් ඒක නවත්තන්න තැනක් කොතනවත් නැහැ. නිවන් දකින්න කම් එක කරන්න ඕනේ. ඒකෙන් තමයි අපට ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් අපි මුලින්ම තේරුම් ගමු දැන් පින්නතුලන්ට තේරුණානේ මේ ආයතන හරහා අපි කැමති රූපයක් දැක්කත් අකමැති රූපයක් දැක්කත් අකුසල පැත්තට ඇදිලා යනවා වැඩි. සාමාන්‍ය ඕනම කෙනෙකුට අපේ පුංචි දරුවෙකුට උනත් ඊර්ෂ්‍යා කරන්න අපි උගන්වන්න ඕනේ නේද? ඒ ළමයි හොඳට දන්නවා ඊර්ෂ්‍යා කරන්න. දැන් ලෝභ කරන්න කියලා දෙන්න ඕන දරුවන්ට අනේ පුතේ ඔයා ලෝභ කරා වැරදි. හිතේ ඉඳලා අම්මා ලෝභ කරන විදිහට ලෝභ කරන්න කියලා අපි කියනවාද? නෑනේ. ළමයි හොඳට දන්නවා ලෝභ කරන්න මොකද ඒ සසර පුරුද්ද. එහෙමනම් අපි දැනගන්නට ඕන කොහොමද මේක කුසලයට හරවන්නේ? දැන් බලන්න අපි කැමතිම රූපයක් දැක්කහම පුතත්ජන කමට පින්නතුනි සසර පුරුද්දට එකපාරම බැඳීමක් ආසාවක් ඇති වෙන්න පුළුවන්. එකපාරම එහෙම බැඳීමක් ආසාවක් ඇති වුණත් අපිට වහාම සිහිය පුරුදු කරලා තියෙනවා නම් අනේ ඉතින් ඕකත් අනිත් වෙලා යනවනි කියලා හිතා ගන්න පුළුවන් නම් කෙලින්ම කුසල්නේ. කෙලින්ම කුසල්. ඊළඟට පින්නතුනේ අපි හිතමු දැන් අපි අකමැතිම දෙයක් දකිනවා. අකමැතිම දෙයක් දැක්කහම අපි හිතමු දැන් කුණු වෙච්ච දෙයක් දකිනවා. නැත්තම් සතෙක් කුණු වෙලා ඉන්නවා දකින්න. නැත්තම් අසුචි ගොඩක් දකිනවා. අපිට චී කියලා අපිට අහක බලා ගන්න එක කරන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ චී කියලා අහක බලා ගන්නවා කියලා කියන්නේ එතන පහළ වෙන්නේ දෝමනස් සහගත පටිඝ සම්පයුත සිත්. නමුත් ඒක දිහා බලන අපිට අප්‍රියාවක් පිළිකුලක් ඇති වුණත් අපි මේ මොහොතේම සිහිය පිහිටුවාගෙන අනේ මගේ කයෙත් තියෙන ඕවනි කියලා හිතුවනම් කුසල්. එතකොට බලන්න දැන් ඒ සඳහා අපි හොඳට සිහිය දියුණු කරන්න ඕනේ. දැන් මේ භාවනා කරනවා කියලා කියන්නෙම වෙන දෙයක් නෙවෙයි. සිහිය දියුණු කිරීමමයි භාවනාව කියලා කියන්නේ. එතකොට සිහියෙන් ඉන්නකොට ඕනම දෙයක් පින්නතුනි කුසලයට හරවන්න පුළුවන්. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රය බලන්න. දැන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා අනුපස්සනා හතරක් දේශනා කළානේ. ඉතින් කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඇයි අවබෝධ කරගන්න. විඳීම් පිළිබඳව සිහියෙන් ඉන්නවා. අවබෝධ කරගන්න. ඊළඟට සිත පිළිබඳව සිහියෙන් ඉන්නව අවබෝධ කරගන්න. ඒ වගේම නොයෙක් ධර්මතා පිළිබඳව සිහියෙන් ඉන්නව අවබෝධ කරගන්න. එහෙමනම් සිහියෙන් ඉන්නවා නම් ඇත්තටම පින්නතුනි කුසල් මවන්න පුළුවන්. එහෙමනම් දැන් පින්නතුලා තේරුම් ගන්න ඕනේ දැන් සමහර අය ඇවිල්ලා අහනවා අපේ අනේ ස්වාමීන් වහන්සේ දැන් අපි අපි සතු දෙයක් දුන්නාම අපි සතු දෙයක් අපි දන් දුන්නාම අනේ දුන්නා කියලා හිතට දැනෙනවා. හැබැයි ඉතින් ওই හුස්ම රැල්ල දිහා බලාගෙන විනාඩි 5ක් විතර හිටියට මොකද්ද වැඩෙන කුසලයේ කියලා අහනවා. දැන් මිනිස්සුන්ට දැන් සමහර වෙලාවට ඉතින් ඒ කෙනාගේ සාධාරණ ප්‍රශ්නයක්. ඇයි ඉතින් Taman සතු දෙයක් දුන්නා මේක කුසලයක් කියලා නම් හිතර දැනෙනවා. ස්වාමීන් වහන්සේ මේ නිතරම යටින මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉඳීම තුළ මොකද්ද වැඩෙන කුසලයේ කියලා. ඒත් එහෙමනම් අපි කුසලයේ කියන එක ඉස්සලා තේරුම් ගන්න ඕන. කුසලයේ කියලා කියන්නේ නිකම් බාහිර ක්‍රියාකාරකම් නෙවෙයි. බාහිර ක්‍රියාකාරකමුත් ඒක බලපානවා. නමුත් කුසලයේ කියලා කියන්නේ යම්කිසි හිතක අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් පිරීලා යම්කිසි ක්‍රියාවක් කරනවා නම් අන්න ඒක කුසලයක්. චේතනාවම තමයි කුසලයේ බවට පත් වෙන්නේ. අපි උදාහරණයක් හැටියට කියමු දැන් මේ පින්නතල බණ අහනවා. ඉතින් මට 100ට 100ක්ම කියන්න පුළුවන්ද අනේ මේ ඇත්ත කුසල් සිතින්මයි බණහන්නේ කියලා කියන්න පුළුවන්ද? බෑ. කය මෙතන තියලා හිත වෙන තැනක තියලා බණහන්න බැරිද? පුළුවන්. දැන් යන ගමන් මෙන්න මෙන්න එළවලුත් අරන් යන්න ඕන. ඊළඟට අර වැඩෙත් කරගෙන යන්න ඕන. මේ වැඩෙත් කරගෙන යන්න ඕන. එහෙම හිත හිතා බණහන්න බැරිද? පුළුවන්. මම හිතනවා අනේ මේගොල්ලෝ කුසල් සිතින් බණහනවා කියලා. එතකොට බලන්න මේ කුසලය කියන එක පින්නතුන් කාටවත් පේන්නේ නැහැ. ඒක තමයි තමා තමයි දන්නේ. මේ කියන්නේ අර තමන්ගේ සිත තුළ පහළවන අලෝභ ආදේශ අමෝහ කියන කුසල මූල මුල් කරගෙන ඒ පහළවන චේතනා සමුදාය තමයි කුසල් බවට පත් වෙන්නේ. එහෙම නැතුව දැන් අපි හිතමු කෙනෙක් භාවනාවට වාඩි වෙලා වගේ හොඳට උඩුකය කෙලින් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන හොඳට ඇස් දෙක පියාගෙන ඉන්නවා. අනේ මෙයා හරි ශෝක හොඳට භාවනා කරනවා කියලා හිත. අනේ කුසල් සිතින් භාවනා කරනවා කියලා අපිට හිතන්න බෑ. මොකද හේතුව එයාට එහෙම ඉඳගෙන කාම විතරකයක් හිත හිතා ඉන්න බැරිද? පුළුවන්. කෙනෙක් එක පුදුම විදිහේ තරහකින් පුදුම දේශයකින් පුදුමාකාර කේන්තියකින් ඉන්න බැරිද? පුළුවන්. එතකොට බලන්න පින්නතොනේ ඒ බාහිර අරමුණකින් අපිට කුසලයේ හොයන්න පුළුවන් කම නැහැ. ඉතින් එහෙමනම් දැන් කෙනෙක් විනාඩි 5ක් හුස්ම රැල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්නවා කියලා කියන අපි හිතමු දැන් ඔන්න හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා වෙන කොහෙටවත් හිත තියන්නේ එතනම හිත තියාගන්නවා දැන් බලන්න ඔය විදිහට සිහියෙන් ඉන්න කෙනාට ඒ සිත තුළ ලෝභය තියෙනවද? නැහැ. ද්වේෂය තියෙනවද? නැහැ. මෝහය තියෙනවද? නැහැ. එහෙනම් ඒ සිතේ මොන හරි තියෙන්නත් එපේ. ලෝභ දේශ මොහ නැත්තම් ඒ සිතේ තියෙන මොනවද? අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්. එතකොට බලන්න පින්නතුන විනාඩි 5ක් අපිට සිහියෙන් ඉන්න පුළුවන් කියලා කියන්නේ එතන කුසල් සිත් කොච්චර වැඩෙනවද? දැන් සමහර වෙලාවට අපි දානමය පින්කමක් කරනකොට පින්කම ලස්සනට යනවා නමුත් සිත තුළ එහෙම අලෝභ අධේ සමූහ කුසල මූලයන් පහළ වෙන්නේ නැති පහළ වෙන අවස්ථා සමහර විට අඩු වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඔන්න තමන් ආරාධනා කරපු ස්වාමීන් වහන්සේ වැඩම කළා නැහැ. ඔන්න හිත කැළඹෙනවා. ඥාතියෙක් ඔන්න දැන් එන්න කියපු වෙලාවට ඇවිල්ලා නැහැ. අවශ්‍ය කරන වෑංජන තමන් අපේක්ෂා කරපු විදිහට ඒව සකස් වෙලා නැහැ. ඉතින් ඕවගේ පින්නතුනේ දානමය පින්කමක් කරනකොට සමහර විට සිත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් භාවනාවකදීත් ඒක වෙන්න පුළුවන් ඒකාන්තයෙන්ම. නමුත් අපි හොඳට සිහිය පුරුදු කරගත්තා කියලා කියන්නේ අර ආමිෂ පින්කමක් වුණත් ඊටාම හොඳට කරන්න පුළුවන්. ඒ සිහිය තියෙනවනේ. ওই පින්කම් වල ස්වභාවය තමයි පින්කමක් කරගෙන යනකොට පින්කමට ඕන විදිහට පින්කම යන අවස්ථාවක් තියෙනවා. අපි කොච්චර සංවිධානය කරගත්තත් කවුරු හරි කෙනෙක් මැදට පැනලා අපි අපේක්ෂා කරන විදිහට නෙවෙයි ඒක සිද්ධවන්නේ වෙනත් විදිහකට. අන්න ඒ වෙලාවට හිත හදාගන්න බැරි නම් වැඩක් නැහැ. අන්න ඒ සඳහා පින්නතුනි සිහිය තියෙන්න ඕන. දෙක අම්මා කෙනෙක් මට කිව්වා, "ඒ අම්මා බොහොම පිළිවෙලට වැඩ කරන අම්මා කෙනෙක්. එයාට දානයක් දෙන්න හිතිලා ඉතින් බොහොම අර පිළිවෙලට වැඩ කරන කෙනෙක් ඉතින් ඔන්න ස්වාමීන් වහන්සේලාගේ නම් ලිස්ට් එක ලිව්වා. අහවල් ස්වාමීන් වහන්සේ, අහවල් ස්වාමීන් වහන්සේ. එහෙම කියලා ඊළඟ යාගේ ඒ දානෙට එන යාගේ යාළු මිත්‍රයෝ ඔක්කොගම නම් ටික ලිව්වා. ඊළඟට දැන් මෙයාම තුන පහක් ගෙනල්ලා ඒවා සෝදලා හැම දෙයක්ම හොදට කරා. කරලා දැන් මෙයාගේ වැඩ අර ගොඩක් සමහරුන්ගේ වැඩ ගොඩාක් නීත්නේ. ඉතින් මේ අම්මගේ වැඩත් එහෙමයි. ඉතින් මෙයා මොකද කරේ? ඊළඟට දැන් ඉස්සල්ලාම් බෙදන්නේ රතු බත් එක. ඊළඟට සුදු බත් එක ඒව හිතන් ලිව්වා. ඊළඟට එළවලු බත් එක. ඊළඟට තින් පළතුරු ඊළඟට තමයි කිරි. ඔය විදිහට ඔක්කොම ලියලා ඉතින් දැන් මේ අම්මා අපේක්ෂා කරපු විදිහට ස්වාමීන් වහන්සේලාත් වැඩම කළා. අර විදිහටම දැන් පින්කම යනවා. ඉතින් ඔන්න දැන් අර ඒ ඔක්කොම දැන් දාහනේ වන්දල ඉවරයි. දැන් අතුරුපස දෙන වෙලාවේ මේ අම්මගේ යාළුවේ මෙතෙන්ට ආපු කෙනෙක්. ඒ අම්මත් මම දන්නවා. ඒ අම්මා මොකද කරේ? ඉක්මනට කිරි හට්ටියක් උස්සගෙන ආවා. ඉතින් දැන් කිරි ටික බෙදනකොට දැන් මෙයාට ඔන්න හිත වෙනස් වුණා. හිත වෙනස් වෙලා ඉතින් කොහොම හරි දානමය පින්කම ඉවර වුණා. දාන ඉවර වෙලා පින්නතුනේ මාස 6කටත් වැඩි. මට ওই කතාව කියනකොට. ස්වාමීන් වහන්සේ දානේ හොඳට කර අහවලා ඇවිල්ලා මගේ දානේ කෑවා කියලා කිව්වා. එතකොට බලන්න පින්නතුනි අර අකුසල හිත දැන් අර පින්කම ඒ වෙලාවේ හොඳට සිහිය තියෙනවා නම් කුසලය කියන්නේ මොකක්ද කියන අපි තේරුම් අරන් තියෙනවා නම් ඇත්තටම අර පින්කම යන විදිහට බලන යාට සතුටු වෙන්න තිබුණා. නමුත් සිහිය නැති නිසා මේ සිහිය පුරුදු කරලා තිබුණ නැති නිසා බලන්න අර දානමේ පින්කම අකුසල විතර්කයක් බවට පත් වුණා. ඒ නිසා දැන් අපි සාමාන්‍ය භෞතික දෙයක් එහෙමනම් මේ ඇස කන නාසය දිව ශරීරය මේ මනස කියන මේ ආයතනයන්ගෙන් සිද්ධවන මේ අකුසල චේතනා පිළිබඳව අපට පුළුල් සිහියක් පුදුමාකාර සිහිනුවණක් ඒවා අකුසල පාර්ශවයට වැටෙන්නේ නැති වෙන්න හදාගන්න අත්‍යවශ්‍යයි කියන එක පින්නතුලට තේරෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනේ මේක ඕනම දෙයක් මුලින් පටන් ගන්න ටිකක් අමාරු. හැබැයි කාලයක් පුරුදු කරාට පස්සේ ඒක ඉබේම කරන්න පුළුවන් හැකියාව වෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ එහෙමනේ. දැන් මේ මානසිකාරය දැන් අපි සාමාන්‍යයෙන් අපි මුල්ම කාලේ හොඳට මානසිකාර කරලා වචනයක් එළියට දානවා කියලා කියන්නේ බොහෝම කල්පනාවෙන් දාන්න ඕනේ. කියන්නේ දැන් මේ තමන් වචනයක් එළියට දාන්න යනකොට මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද කියලා හිතන්න ඕනේ. එතකොට අසත්‍ය නම් කියන්නේ නැහැ. සත්‍ය නම් සත්‍ය නම් ඒත් කියන්නේ. දැන් බලන්න සමහරව හොඳට කේලමක් කියන ඇත්ත. ආ මං කිව්වේ ඇත්තනේ කියනවා. ඇත්ත කියනකොට පැත්තක් ගෙන අරගෙන නේද? එහෙමනම් අපි බලන්න ඕන ආ මේක සත්‍ය තමයි. මේ ඇත්ත කීම තුළ අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? අන්න බලන්න ඒක තමයි මානසිකාරය. ඔය දැන් ඔය ප්‍රාථමික අවස්ථාව මම මේ කියන්නේ මානසිකාරය. ඊළඟට අපිට හිතන්න පුළුවන් අනේ මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? එතකොට අකුසලයක් නම් කියන්නේ කුසලයක් නම් අපිට ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න ඒ විදිහට පින්නතුනේ අනර්ථයේ බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි කොටිම්ම කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. හැබැයි මේක දැන් මෙහෙම මේ බණ කිව්වට මේක අපි හුරු කරගත්තේ නැත්තම් සිහිය දියුණු කරගත්තේ නැත්තම් විශේෂයෙන් ආනාපාන සතිය වැනි භාවනාවක් තුළින් මේ මනසිකාරය හුරු කරගත්තේ නැත්තම් සිහිය පුරුදු කරගත්තේ නැත්තම් අපිට එකපාරම යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්කම නැහැ. ඉතින් මේක ටික ටික හුරු කරගත්තාම හරි පුදුම දෙයක් කියන්නේ පින්නතුනි මේ ආයතන දැන් අපේ ලෝකය කියලා කියන්නේ මේ ආයතනනේ. මේ ආයතනයෙන් තොර අපි ජීවත් වෙනවා කියලා කිසි දෙයක් නැහැ. එහෙමනම් මේ මානසිකාරය මේ සිහිය හොඳට තිබුණොත් හැම වෙලේම කුසල්. ඇහෙන් රූපයක් දැක්කත් කුසල්. කනෙන් ශබ්දයක් ඇහුවත් කුසල්. නාසයෙන් ආග්‍රහණය කරත් කුසල්. දිවෙන් රස වින්දත් කුසල්. දැන් බලන්න දැන් අපි සාමාන්‍යයෙන් දිවට රස ලැබෙනකොට රස තෘෂ්ණාව සිහියෙන් දැන් මොකද බුදුරජාණන් වහන්සේට පවා රස දැනුම් දැනුණානේ නේද? උන්වහන්සේට නැති චන්දරාගය. චන්දරාගය නැති නිසා උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ අපිට චන්දරාගය වැඩි. තෘෂ්ණාව අධිකයි. ඒ නිසා තමයි අපට අකුසල සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් මේ බාහිර අරමුණු සියල්ලම ගන්න පුළුවන් පින්න තුනේ සිහිය තියෙන කෙනාට කිසිම අකුසලයක් නොවෙන්න. දැන් මොකද මේ ආයතන හරහා තමයි සියලුම කුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි සියලුම අකුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන සංවර කර ගැනීම තමයි නිවන කියලා කියන්නේ. මේ ආයතන අසංවර වීම තුළින් තමයි සසර මේ අනවරාකර ගමනක් අපට යන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් බලන්නකො මේ ආයතන හය අල්ලගත්තා නම් ඔක්කොම අල්ලගත්තා නේද? ඒ නිසා තමයි මම කිව්වේ මේ ආයතන හය අපි හොඳටම අල්ලගන්නට ඕන. එතකොට දැන් අපි මේ ආයතනයන්ගේ අවස්ථා තුනක් කිව්වා. ඒ කියන්නේ Taman ළඟ තියෙන ආයතන හය ගැන කිව්වා. ඇස කන නාසය දිව ශරීරය මනස. ඒවට ගෝචර වන බාහිර අරමුණු හය ගැනත් කිව්වා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු. ඒවා එකතු කරන විඥාන හය ගැනත් කිව්වා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඊළඟට පින්නතුනේ දැන් මේ සසරට මේ දැක්ම ඒ විඳීමක් පිණිස හේතු වෙලා ඒ තුළින් තෘෂ්ණාව ඇති වෙලා ඒක උපාදාන වෙලා යන ස්වභාවයක් මෙතන තියෙනවා. ඉතින් අපි ඒකයි මම කියන එක තේරුම් ගන්නමයි ඕන. එහෙමනම් අපිට ආශාව ඇති වෙන්නේ මොකක් නිසාද? අපිට ආශාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ දැන් ඒක ලොකු වචන කිව්වට බය වෙන්න එපා. දැන් අපි හිතමු දැන් අපිට සාමාන්‍යයෙන් ආශාව මේ අත්තන්ට තේරෙන විදිහට කොහෙන්ද හටගන්නේ? ඇහෙන් හට ගන්නවා නේද? රූප දැකලා හට ගන්නවනේ. කනෙන් හට ගන්නවා, නාසයෙන් හට ගන්නවා, දිවෙන් හට ගන්නවා, කයෙන් හට ගන්නවා, සිතින් හට ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආසාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියලා කියන්නේ දැන් පින්නතුනේ දැන් ඇහෙන් රූපයක් දකින්න ඕන නම් ඇහක් තියෙන්න එපා නේද? රූපයක් තියෙන්න ඕන. හිතක් තියෙන්න ඕන. ඒ තුන් දෙනාගේ එකතු වීමට තමයි ස්පර්ශය කියන්නේ. හැබැයි මේ හොඳට මතක තියාගන්න මේ එකකට ස්පර්ශය කියන්නේ නැහැ. දැන් මේ ඇඟිලි තුන දිහා බලන්න. මේ ඇඟිලි තුන එකතු වෙන අවස්ථාව තමයි ස්පර්ශය. එහෙම නැතුව ඇහැ පැත්තක තිබුණත්, රූපේ පැත්තක තිබුණත්, විඥානයේ පැත්තක තිබුණත් ස්පර්ශ වෙන්නේ මේ තුන් දෙනා ගම්මිකකින් అలවලා වගේ එකට එකතු වෙන අවස්ථාව තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඔය තුන් දෙනා එකතු වුණොත් රූප පේන එක වළක්වන්න පුළුවන්ද? බෑ. රූප පේන එක වළක්වන්නම බෑ. කනයි ශබ්දයයි හිතයි එකතු වුණොත් ශබ්ද හෙන එක වළක්වන්න බෑ. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වුණොත් සුවඳ ලැබෙන එක වළක්වන්න බෑ. දිවයි රසයයි සිතයි එකතු වුණොත් රස විඳින එක ඒකාන්තයෙන් ලැබෙනවා. ඊළඟට කයයි පහතයි සිතයි එකතු වුණාම ඉතින් ස්පර්ශයත් විඳින්න ලැබෙනවා. එතකොට බලන්න මෙන්න මේ තුන් දෙනාගේ එකතුව තමයි ආසාව හටගන්න හේතු වෙන්නේ. ඇයි දැන් බලන්නකෝ ඇහෙන් රූපයක් දැක්කොත් එක්කෝ ඇලීම හරි ගැටීම හරි ඇති වෙනවනේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ආසාව නැත්නම් මේ තෘෂ්ණාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. මේ තෘෂ්ණාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. දැන් පින්නතුලට තේරෙනවා. දැන් මම හිතනවා තේරෙන්න ඇති. දැන් බලන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි අඩු වුණොත් අපිට පින්නතුනේ ආසාව හටගන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් අපි බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? ඇහෙන්නේ ඒ කෙනා ළඟටම ඇවිල්ලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා අහනවා. එතකොට අපි කියනවා අනේ මම මේ ලොකු කල්පනාවක හිටියේ. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. නේද? ඒතකොට දැන් රස දැනෙන්න උනත් එහෙමයි. රස දැනෙන්න උනත් පින්නතුනේ දැන් හොඳට දිවක් තිබ්බට රස තිබ්බට හිත නැත්තම් රස දැනෙනවද? නැහැ. දැන් සාමාන්‍යයෙන් අපට ගොඩාක් රස දැනෙන්නේ බඩගින්නේ ඉඳලා කනකොටද බඩගින්නේ නැතුව කනකොටද? හ්ම්? නෑ හරි. බඩගින්නේ නැතුව කනකොට. මොකද බඩගින්නේ බඩගින්නේ ඉඳලා කනකොට රස දැනෙන්නේ නැහැ. දැන් අපි හිතමු හොඳටම බඩගිනි. හොඳටම බඩගිනි වෙලා ඔන්න ගෙදර එනකොට මොනවා හරි තියෙනවා නම් ඉක්මනට ඉක්මනට කාගෙන යනවා. ඊළඟට උන දෙවෙනි පාරෙන් බෙදා ගන්නකොට තමයි කියන්නේ ලුණු මදි, මිරිස් මදි නේද? ඒ ඉතින් බඩ පිළිලානේ. එතකොටයි රස දැනෙන්නේ. ඉතින් එහෙමනම් දැන් පින්නතුල තේරුම් ගන්න ඕන මේ තුන් දෙනාගේ එකතුව නිසාමයි ආසාව හටගන්නේ. ඉතින් ආසාව කිව්වහම ගැටුමක් අනිත් පැත්තෙන් හිතා ගන්න ඕන. එතකොට එහෙමනම් බලන්න පින්නතුනේ අපි දැන් මේ ස්පර්ශ හයත් ওই විදිහට තේරුම් ගන්න ඕන. දැන් මෙතන ස්පර්ශ හයක් තියෙනවානේ. ඇහි ස්පර්ශය. ඇහැයි රූපයයි හිතයි ඒක ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි හිතයි එකතු වීම ඒක කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි ඒක නහයි ස්පර්ශය. එතකොට ඔය විදිහට ස්පර්ශ හයක් තියෙනවා. ඊළඟට පස්සපත්ත්‍ය වේදනා. දැන් පටිසම්පාතින් එහෙමනේ. ඒතර ස්පර්ශය නිසා මොකක්ද ඇති වෙන්නේ? ඔව්. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. විඳීම. එතකොට දැන් විඳීම නිසා දැන් එතකොට දැන් අපි වේදනාව ටිකක් දැනගන්න ඕන. දැන් මේ තුන් දෙනා එකතු වුණාම අපි දැන් තේරුම් ගන්න ඕන මේ තුන් දෙනා එකතු වුණාම සැපක් හරි දුකක් හරි මධ්‍යස්ත වේදනාවක් හරි අපි විඳිනවා. නේද? එතකොට දැන් ඔන්න බලන්න මේ කට්ටිය එකතු වුණාම වෙන දේ. ඔන්න වේදනාව හටගත්තට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? වේදනාපත්‍ය තණ්හා. අන්න තණ්හාව ඇති වුණා. දැන් බලන්න අපි ලස්සන රූපයක් දකිනවා. ඇහැයි රූපයයි සිතයි එකතු වුණා. එතකොට දැන් ඔන්න අපි කැමති රූපයක් නම් මේ තුන් දෙනා එකතු වෙලා ඒ රූපය ස්පර්ශය නිසා අපි වේදනාවක් ඇතිවෙනවා. සා අරයා ලස්සනයි, අරයා හොඳයි. ඉතින් ඒ විදිහට සැප වේදනාවක් නැදිනවා. එතකොට සැප වේදනාවක් විඳිනකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව ඇති වෙනවා. එහෙනම් පින්නතුල හොඳට තේරුම් ගන්න ඕනේ මේ වේදනාපත්‍ය තන්න දැන්. තෘෂ්ණාව හටගන්න ස්පර්ශයෙන් උනාට වේදනාව නිසා තමයි ආසන්නම කාරණේ වේදනාව. එතකොට දැන් බලන්න දැන් සාමාන්‍ය හොඳටම තේරෙනවා විඳීම නිසා තමයි අපිට තෘෂ්ණාව ඇති වෙන්නේ. දැන් බලන්නකො ඇහෙන් රූපයක් දැකලා අපි විඳිනවා. ශා කියලා විඳිනකොටම ඔන්න තෘෂ්ණාව. කනෙන් ශබ්දයක් අහලා හඬකට අපි වශී වෙනවා. ඔන්න තෘෂ්ණාව. නාසයෙන් ආග්‍රහණය කරන සා හොඳ සුවඳක් කියලා අපි ඒකට බැඳෙනවා. ඔන්න තෘෂ්ණාව. ඊළඟට දිවට රසයක් ඉඳලා විඳිනකොටම තෘෂ්ණාව. කයට පහසක් විඳිනවා විඳිනකොට තෘෂ්ණාව. එතකොට පින්නතුනේ දැන් බලන්න අපි ආයතන හය දැනගත්තා, බාහිර ආයතන හය දැනගත්තා, විඥාන හය දැනගත්තා, ස්පර්ශ හය දැනගත්තා, ඊළඟට වේදනා හයක් අපි දැනගත්තා. ඇහැ නිසා ඇති වෙන වේදනාව, කන නිසා ඇති වෙන වේදනාව, නාසය නිසා ඇති වෙන වේදනාව, දිව නිසා ඇති වෙන වේදනාව, කය නිසා ඇති වෙන වේදනාව, සිත නිසා ඇති වෙන වේදනාව. ඒතර මේ වේදනාව කියලා කියන්නේ දැන් අපි ඔක පාවිච්චි කරන විදිහ වෙනස්. ඒ නිසා ඒක ටිකක් සමහර විට අපිට පැටලුම් සහගත වෙන්න පුළුවන්. මොකද බොහෝ දෙනා මේ වේදනාව කියන වචනේ පාවිච්චි කරන්නේ දුක් විඳීමට විතරයි. නමුත් වේදනාව කියලා කියන්නේ වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. ඒතර වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන අර්ථය. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. ඊළඟට පින්නතුනේ වේදනා හය නිසා ඊළඟට තණ්හායකුත් ඇති වෙනවා. ඒ තණ්හායට කියන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒතර තුන හයේ ගොඩවල් හයක් කියුණා. හයේ ගොඩවල් හයක් කියවන දැන් ඇහැ ඇස කන නාසය දිව ශරීරය මනස එතන හයයි එකයි ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු එතන එකයි ඊළඟට ස්පර්ශ හයයි ඊළඟට වේදනා හයයි තණ්හා හයයි එතකොට හයේ ගොඩවල් හයක් එතකොට මෙන්න මේ ටික අපි දැනගෙන දැන් පින්නතුනේ මේකෙන් ගැලවෙන මාර්ගය අපි හොයන්නට ඕන. දැන් මේකනේ අපේ බන්ධනේ නේද? එහෙමනම් ගැලවෙන මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ආයතන හය අනිත්‍ය වශයෙන් අපි දකින්නට ඕන. අනිත්‍ය වශයෙන් දකිනකොට තමයි අපිට යථාර්ථය දැක ගන්න ලැබෙන්නේ. ඒ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? නিত্য නෑ කියන එක. නিত্য නෑ. එතකොට දැන් නිකන් හිතලා බලන්න මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හය නිට්ටයයිද? අනිත්‍යයි. එතකොට මේ අනිත්‍ය මෙනෙහි කරන්න කියලා දැන් නිතරම ස්වාමීන් වහන්සේලා කියනවනේ. මේ අනිත්‍ය මෙනෙහි කිරීමේ දැකීමේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද? මේකේ ප්‍රයෝජනේ මොකක්ද? ප්‍රයෝජනේ තමයි පින්නතුනි යමක් අනිත්‍ය වුණාම ඒක අනිත්‍යයි කියලා තේරුම් ගත්තාම අනිත්‍යයි කියලා ඒක තේරුම් ගත්තාම ඒකට අපි ඇලෙන්නේ දැන් හිතන්න අපි හිතමු ලස්සන දෙයක් තියෙනවා. අපි හිතමු ලස්සන කෙනෙක් ඉන්නවා. ඉතින් යාට ලොකුවට බැඳෙනවා අපි එකපාරම. නමුත් අපි දැන් කවුරු හරි කෙනෙක් කියනවා අනේ ඔයා ඔහොම ලස්සනට හිටියට ඔයා හෙට මැරෙනවා ඔයාට බල මේ බරපතල විශාල අසනීපයක් පිළිකාවක් තියෙනවා කියලා කියනවා. එතකොට අපි අර බැඳීම අඩු වෙන්න එහෙම අපි නැති කරගන්නවානේ. අනේ වැඩක් නැහැ. මෙයා හෙට මැරෙනවානේ. අන්න ඒ වගේ පින්නතර මම මේ සරල උදාහරණයකින් කිව්වේ. එතකොට දැන් යම් කිසි දෙයකට ඒක අනිත්‍යයි කියලා අපි තේරුම් ගත්තාම අපි බැඳෙන්නේ නැහැ නේද? බැඳිලා වැඩක් නැහැනේ. බැඳිලා විතරක් නෙමෙයි පින්නතුට ගැටිලා වැඩකුත් නැහැ. දැන් හෙට මේ මේ දැන් මැරෙනවා කියන කියන කෙනෙක් එක්ක අපි ගැටෙනවද? නෑනේ අන්න බලන්න. එහෙනම් අපි අනිත්‍ය මෙනෙහි කිරීමේ ප්‍රයෝජන තමයි අපි ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. එතකොට විශේෂයෙන්ම මේක අපි තේරුම් ගන්න ඕන සාමාන්‍ය මේ අනිත්‍ය ලක්ෂණය දකිනවා කියන එක බොහෝ දෙනා හිතන්නේ මේක මේ ඍණාත්මක පැත්තක් කියලා. ඇත්තට මේක තමයි ධනාත්මකම චින්තනය. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ මොකද මේ තුලින් තමයි අපිට යථාර්ථය දකින්න අවස්ථාව ලැබෙන්නේ. දැන් අර නන්දකෝවාද කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුන අහලත් ඇති. මේ නන්දක ස්වාමීන් වහන්සේ දේශනා කළේ ඉතින් මේක භික්ෂුණීන්ට මේ සූත්‍රය දේශනා කළාම ඒ භික්ෂුණීන් වහන්සේලා දහසක් එකම මොහොතේ අරිහත් ඵලයටපත් වෙලා තියෙනවා. මේ දේශනාව තමයි නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණී ආරණ්‍යට වැඩම කරලා කියනවා නැගිනවරුනි මං අද බණ කියන්නේ ටිකක් වෙනස් විදිහකට මං අහන දෙයට තේරෙනවා නම් තේරෙනවා කියන්න ඕනේ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්න ඕනේ. ඉතින් භික්ෂුණීන් වහන්සේලා හරි සතුටු වෙනවා. අනේ අපිට එහෙම කියලා දෙනවා නම් හොඳයි. ඉතින් මේ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා නැගිනිවරුනේ මේ ඇස නිට්ටයයිද අනිත්‍යයිද? ඉතින් ඒ වෙලාව මේ වික්ෂණන් වහන්සලා කල්පනා කරලා උත්තර දෙනවා අනිත්‍යයි. ওই විදිහට කන, නාසය, දිව, ශරීරය, මනස ඔය සියල්ල පිළිබඳව අහනවා. ඔක්කොම අනිත්‍යයි කියලා උත්තර දෙනවා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා මෙයාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස මේක අති දීර්ඝ දේශනාවක්. එකින් එකට අහනවා. එතකොට කියන අනේ ස්වාමීනි බාහිර ආයතන සියල්ල අනිත්‍යයි. ඉතින් ওই විදිහට ස්පර්ශ හැමදේම අනිත්‍යයි කියලා මේ බිත්තුන් වහන්සේලා කියනවා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයි සැපයිද කියලා. එතකොට මේ බිත්තුන් වහන්සේලා කල්පනා කරන ඉතින් දෙයක් අනිත්‍ය නම් ඕකේ තියෙන සැපේ මොකක්ද? මොක දුකයි. අනේ ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන් දුකයි කියනවා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා අල්ලන්න පුළුවන්ද කියලා. දැන් මේ අපේ ඇස් දෙක අනිත්‍ය නම් මගේ ඇස් දෙක කියලා අල්ල ගන්න පුළුවන්ද? බෑනේ. දැන් මගේ කොණ්ඩේ නම් මට ඕන විදිහට පවතින්න බෑ නේද? ඒකනම් කවුරුත් කැමති නෑ කොණ්ඩේ දෙනවට කොණ්ඩේ යනවට නේද? ඒකට මේක මට අයිති දෙයක් නේ වසඟේ පවත්තන්න බෑ. අන්න බලන්න පින්නතුනේ එහෙම වුණාම ආත්ම සංඥාවෙන් ගන්නෑ. එතකොට අනාත්ම සංඥාව දකින්න නම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. එතකොට දැන් නන්දක ස්වාමීන් වහන්සේ අර බිත්තුණින් වහන්සේලාගෙන් අහනවා නැගෙනවරුනේ යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ගන්න පුළුවන්ද? බිත්තුණින් වහන්සේලා කියනවා ගන්න බෑ. ඉතින් දැන් බිත්තුණින් වහන්සේලා ගොඩාක් සතුටු වෙනවා මේ දේශනාව අහලා. ඉතින් මේ දේශනාව නිමා කළා නන්දක ස්වාමීන් වහන්සේ විහාරයට වැඩිහාම බුදුරජාණන් වහන්සේ වදාරන නන්දක අද දේශනාව නම් හරි හොඳයි. හැබැයි මේ දේශනාව පෝයදාට ඉස්සෙල්ලා දවසේ පායපු හඳ වගේ කියනවා. ඒතර පෝයදාට ඉස්සෙල්ලා පාපු පායපු හඳ ඒ කියන්නේ අර පුන් පොහොව දවසේ පායන හඳ තරම් බැබලෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන නන්දක ඔය දේශනාවම හෙට දවසේ ගිහිල්ලත් කරන්න කියනවා. අනේ නන්දක ස්වාමීන් වහන්සේ නැවතේ භික්ෂුණී ආරාමයට ගිහිල්ලා සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාට විනය පිටකේ තියෙන්නේ දවස් 15කට සැරයක් තමයි බණ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම කියනවා නන්දක අද කියපු බණ හෙටත් ගිහිල්ලා කියන්න කියලා. අකුරක් නැර අර විදිහටම එකින් එකට එකින් එකට අහනවා මේ එකම වචන ටික තියෙන්නේ. දැන් අද මම නන්දකෝවාද සූත්‍රය මාත්‍රිකා කරගෙන මේ පින්නතුලට බණ කිව්වොත් මේ පින්නතුලට ඇති වෙයි. ඇයි ඉතින් එකමනේ? ඇත නිට්ටියද අනිත්‍යද කියලා අහනවා අනිත්‍යයි කියනවා කන නිට්ටියද අනිත්‍යද කියලා අහනවා. ඉතින් මේක පිටු ගාණක් අර ත්‍රිපිටක පොත්වල තියෙනවා. ඉතින් මේ අවබෝධයක් කරා යන කෙනෙක් එහෙමයි තේරුම් ගන්න. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ බලන්න ඉස්සෙල්ලා දවස කරපු දේශනාව පහවදාටත් ඒකම කරනවා. ඉතින් මේ දේශනාව හමාර වෙනකොට අර භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා ඔක්කොම මගඵල නිවන් අවබෝධ කරගන්නවා. ඉතින් විහාරයට ගිහම බුදුරජාණන් වහන්සේ වදාරන නන්දක අද දේශනාව නම් පුන් පොහෝ දවසේ පායපු හඳ වගේ කියලා. එහෙම දේශනා කරලා නන්දක ස්වාමීන් වහන්සේට තානාන්තරයකුත් දෙනවා. මේ බුද්ධ ශාසනයේ භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන්ගෙන් අග්‍රතානාන්තරය මේ නන්දක ස්වාමීන් වහන්සේ ලබනවා කියලා උන්වහන්සේ තානාන්තරයකුත් දෙනවා. එහෙමනම් පින්නතුනි අද මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ලොකු බාධාවකුත් තමයි අපි දැන් ඔන්න පංච උපාදානස්කන්ධය අහලා තිබුණා නම් ඔන්න පංච උපාදානස්කන්ධය ගැන බණක් කියනට ආ මම දන්නවනේ කියලා ඉතින් අපි ඒක ඉතින් එතනින් නිමා කරගන්න බලනවා. එහෙම නෙමෙයි මේ බණ අහන්නේ අවබෝධයක් කරා යන්නමයි. එතකොට අපි ඒ පිළිබඳව නැවත නැවත යෝනිසෝ මනසිකාරයෙන් දකින්නම ඕන. එහෙමනම් මේ පින්නතුල්ලා මේ ආයතන 6 පිළිබඳව හැමදාම පින්නතුනේ මේ ආයතන භාවනාව කරනවා නම් මං හොඳටම දන්නවා ටික කාලයක් යනකොට ලොකු අවබෝධයක් කරා යන්න පුළුවන්. මොකද මේක තමයි අපේ ලෝකය. අපි දැන් හවසට මේ මං හිතනවා මේ පින්නතුල බුදුන් වඳිනවා. බුදුන් වැඳලා මේක සත්‍යයනා ස්වરૂපයෙන් කරන්න පුළුවන් නම් මුලින් අපි සත්‍යයනා ස්වરૂපයෙන් කරනවා. ඊට පස්සේ අපිට මනසකාර කරන්න පුළුවන්. දැන් අපි කරනවා මෙහෙම. කොහොමද කරන්නේ? ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. සිත අනිත්‍යයි. මේවාට ගෝචර වන රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, රස අනිත්‍යයි. ඊළඟට අරමුණු අනිත්‍ය පොත් ස්පර්ශය අනිත්‍යයි, ඊළඟට අරමුණු අනිත්‍යයි. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය අනිත්‍යයි. ඊළඟට ඒ නිසා ඇති වෙන වේදනා හය අනිත්‍යයි. ඉතින් ඔයගොල්ලෝ කරනකොට ඇසේ වේදනාව අනිත්‍යයි, කනේ වේදනාව අනිත්‍යයි. ඒ විදිහට කරන්න පුළුවන්. ඊළඟට ඒ වේදනාවන් නිසා ඇතිවෙන තෘෂ්ණා, රූප තණ්හා, ශබ්ද තණ්හා මේ එකින් එකට එකින් එකට අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි කියලා දකිනවා. ඊළඟට තමන් කල්පනා කරනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයිද, සැපයිද? ඒකාන්තයෙන් දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න බෑ. ඔය විදිහට පින්නතුරු ටික කාලයක් මානසිකාර කරනකොට අපිට ලොකු අවබෝධයක් කරා යන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පුදුම විදිහේ කුසල් ශිත් ඇති කරගන්න ඒක ලොකු භාවනාවක් බවට පත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම පින්කම තමයි අනිත්‍ය සංඥාව වැඩි වීම. පින්නතුනේ අනිත්‍ය තරම් ලොකු පින්කමක් තව නැහැ. ඒක අර බුදුරජාණන් වහන්සේ වේලාම බ්‍රහ්මණයට දේශනා කරනවා සෝහාන් පුජ්‍යලේකුට දෙන දාණයට වඩා සකදාගාමි සෝහාන් පුජ්‍යලු 100කට දෙන දාණයට වඩා සකදාගාමි පුජ්‍යලේකුට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමි පුජ්‍යලෝ 100කට දෙන දාණයට වඩා අනාගාමි පුජ්‍යලේකුට දෙන දාණය මහත්ඵලයි. අනාගාමි පුජ්‍යලෝ 100කට දෙන දාණයට වඩා රහතන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. ලෞතර බුදුරජාණන් වහන්සේලාට දෙන දාණයට වඩා මහා සංඝරත්නයට දෙන දාණය මහත්ඵලයි. මහා සංඝරත්නය උදෙසා දෙන දාණයටත් වඩා සංඝයා උදෙසා කුටිසේනාසනයක් හදලා පූජා කිරීම මහත්ඵලයි. කුටිසේනාසනයක් හදලා පූජා කරනවටත් වඩා හදවතින්ම තෙරුවන් සරණ යාම මහත්ඵලයි. හදවතින්ම තෙරුවන් සරණ යෑමටත් වඩා තෙරුවන් සරණ ගිහිල්ලා පංචිල් ආරක්ෂා කිරීම මහත්ඵලයි. පංචිල් ආරක්ෂා කරනවටත් වඩා එක මොහොතක් මෛත්‍රිය මෙත් වඩනවා නම් එක මහත්ඵලයි මෙත් වඩනවටත් වඩා එක තප්පරයක් එක අතුරුසනක් ගන්න මොහොතේ අනිත්‍ය සංඥා වඩනවා නම් ඒ මහත්ඵලයි මහානිසංසයි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් අපේ දෛනික ජීවිතයේදී අපි මේ අනිත්‍ය සංඥාවට මේ අවස්ථාව දීලා තියනවාද කියලා අපි බලන්නට ඕනේ. ඉතින් පින්නතුනි බුද්ධ ශාසනය කරගන්න ලොකුම පින්කම කටින පින්කම නෙවෙයි. මම මේ කියන්නේ කටින පින්කම් කරන්න එපා කියන එක නෙවෙයි. කටින පින්කම ඉතින් හැම භවභෝග සම්පත්තියක්ම ලබා දෙන මහා පින්කමක් තමයි. හැබැයි අපට යථාර්ථය කරා යන්නට තියෙන උසස්ම කුසලයේ තමයි අනිත්‍ය සංඥාව වැඩිම. ඒ නිසා පින්වත් හැම දෙනෙකු හැම දිනාටම මේ ආයතන හය මුල් කරගෙන මේ අනිත්‍ය සංඥාව පුරුදු කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති